විපස්සනා ඥාන පැත්තෙන් බැලුවත් එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගැනීම පැත්තෙන් බැලුවත් මේ සතිය මේ අප්‍රමාදය සමාන වෙන ගතිය අත්‍යන්තයෙන් ඊ타මත්ම සමීපයේ ඉඳගෙන මේ සම්පජාඤ්ඤයට ඉඩ සලසනවා. මේ අවස්ථාව මූල ධර්ම පැත්තෙන් සලකලා බලුවත් යෝගාවචරයේ ජීවිතේ ලැබෙන අත්දැකීම් පැත්තෙන් සලකලා බලුවත් බොහොම විචිත්‍ර අවස්ථාවක්. අපි එදා සාකච්ඡාවට ලං කරගත්තා විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය ස්වභාවික අරමුණක් එහෙම නැත්නම් මේ සදින්ද්‍රයන්ට ගොදුරු වෙන අරමුණකට හිත යොදලා නැවත නැවතත් නැවත නැවතත් හිත යොදවීමේදී සමත යෝගාවචරය හා සංසන්දනය කරනකොට අවශ්‍ය සමාධියත් සමගම මේ සත්‍යය හොඳට තහවුරු වෙනවා නම් එතෙන් පටන් මේ සම්පජාඤ්ඤේට ඥානෙ වැඩිවීමට පසුබිම පාදම සකස් වීමත් මුලපටන්ම විපස්සනා යෝගාවචරයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මුලින්ම තමන් මෙනෙහි කරන, තමන් හිත යොදවන, තමන් මානසිකාර්යය පවත්වන භාවනාවට නංවන අරමුණ හිතෙන් වෙන් වෙලා දකිනවා. මේක තමයි මම දකින්න ආරමුණ මේ තමයි ඒක දකින්න හිත කියලා ආරමුණ හිත දෙක වෙන් කරලා දැක ගන්න පුළුවන් වෙනවා මේකෙදී භාවනා විවහාරයේදී ඒ ආරමුණට රූප ධර්ම වශයෙන් දැක ගන්නා දැන ගන්නා හිතත් නාම ධර්ම වශයෙන් ගන්නා බව අපි කලින් මතක් කරගත්තා සාමාන්‍ය ලෝකේ සඳහන් වෙනවා හිතත් කයත් කියලා මේ ෂඩින්ද්‍රිය ප්‍රධාන වශයෙන්ම කැපී පේන පේන ආකාරය අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් ස්වરૂපයට අපි කියනවා කය කියලා. එයත්තාව වටහා ගන්නා ස්වરૂපෙට කියනවා හිත කියලා. මෙන්න මේ හිත කය අරමුණක් දකින සෑම වෙලාවකදීම ඇස්තික වහගෙන හිටියත් කන් වැඩ නොකලත් නාසය දිව ශරීරය වැඩ නොකලත් අරමුණක් අරමුණක් පාසා නාම රූප ධර්ම වශයෙන් වැටෙනවා. එහෙම නමුත් මේ වැටෙන රූප ධර්මයේ මුලින්ම ඒ රූප ධර්ම වල මධ්‍යස්ත මැද ප්‍රමාණය පමණක් වැටෙනවා ඒකම නැවත නැවතත් නැවත නැවතත් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් නැත්නම් වෙනසන බලා අරමුණටම හිත නංවමින් භාවනා විදිහට යනකොට මේ රූප ධර්ම වලට විශේෂයෙන්ම පොලාරිකව වැටෙන රූප ධර්ම වලට හේතුවත් සහිතව වැටෙන්න පටන් ගන්නවා. ඒ වැටෙමින් පටන් ගන්නකොට සතිය තමයි හොඳට ළඟම ඉඳගෙන මුල් උදව් කරන්නේ. ඒ නිසා සත්‍ය ක්‍රමක්‍රමයෙන් දිනු පාවුණු විය යුතුයි කියන එක මෙතනදී අපි වටහා ගන්න වෙන විදිහකට කියනවා නම් අරමුණට හිත නැංවීමෙන් ඇති කරගත්තා වූ තේරුම් ගත්තා වූ වටහා ගත්තා වූ සතිය තව තවත් තහවුරු කිරීමේදී ඒ අරමුණේ ඇති වෙන කොනක් ආරම්භයත් සාහිතව දැක් ගන්න පුළුවන් වෙනවා. මේ නිසා යෝගාවචරය ඉදිරියට ගමන් කරනවා සතියත් සමග. මෙහෙම ඉදිරියට යනකොට මේ පටන් ගන්න මේකය අරමුණ මැද අවස්ථාව මේකේ අවසානයේ අවසානය දැක ගන්න එනකොට ඒ අරමුණ යාන්තමට නමුත් හැම අරමුණකම මෙවැනි අවස්ථා තුනක් තියෙන අය ඒ අවස්ථා තුනම සූක්ෂමව බැලුවොත් අරමුණ මතුවෙනකොටම හොඳ සිවුණු සතියකින් එළඹ සිටි සිහියකින් සුපතිත්ථිත සතියකින් බලනවා නම් දැක ගන්න පුළුවන් කියන කාවෝද වෙනකොට යෝගාවචරය එන එන අරමුණක් සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. මේ විදිහට ඊ타ත්ම අරමුණු මෙනෙහි කිරීමේ සූර භාවය ඇති කර ගන්නා යෝගාවචරය අරමුණු රසයට වශී නැතුව මත් වෙන්නේ නැතුව අරමුණේ ක්‍රියාප්‍රිය ගති වලට අහු වෙන්නේ නැතුව සෑම අරමුණක්ම රූප නාම ධර්ම වශයෙන් දැනගෙන ඒ මතුමත්තේ එයින් සන්තෝෂ නොවි ඒ රූප ධර්ම වල ගත හැකි දැක ගත හැකි සියලුම ස්වභාවික ලක්ෂණ දැක ගනිමි බලා ගනිමි අල්ලා ගනිමි කියලා එළඹ සිටි සිහියෙන් ආරාධිත හිතින් භාවනාව දිගට ඉදිරියට යනකොට අර විදියට අරමුණේ ඡායා මාත්‍ර වශයෙන් මේ මුලය මේ මැදේ මේ අගය වශයෙන් තේරෙනකොට එන අරමුණු රාශිකත් නිසා එක අරමුණක ඇත්තව කොටස් විවිධාකාර නිසා එක අරමුණක මුලැමැද අග මේ විදිහට තුන් මූණක් තුනකින් පේන නිසා භාවනා බොහෝම යොසුළු භාවයකට සක්‍රීය භාවයකට සජීවී භාවයකට පත් වෙනවා මේ විදිහට යම් අවස්ථාවක සමීපව දැකීම නිසාම සාදරව බැලීම නිසාම අරමුණෙහි මේ ඊටාම සක්‍රීය මේකෙන් අදහස් කරන්නේ කලබල භාවයක් හිත බොහොම නිශ්චලයි. හිත බොහොම සතියෙන් ආරක්ෂිතයි. නමුත් හැබෙන සෑම අරමුණක්ම වේගයෙන් භාවනාවට නැගෙනවා. මානසිකාරට නැගෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේ උපාද අවස්ථාවේ මේ තීති අවස්ථාවේ මේ භංග අවස්ථාවේ කියලා යාන්තමට සාංකා විෂයක් යාන්තමට මේක පිළිබඳ වෙනසක් දැක් වෙනකොට අවදාකවත් නොදැක්ක විදිහට මේ අරමුණ වල තියෙන ඇති වී නැති වී යන ස්වરૂපය ප්‍රකට වෙන්න ගන්නවා. මේ අවස්ථාවේදී යෝගාවචර සමහර විටක කලබල වෙන වෙලාවලුත් තියෙනවා. හිතතෝ හි ඔළුව නිකන් තෝන්තු වෙනවා වගේ එක පාරට ගැසිලා යනවා වගේ කන්දකින් පල්ලට ඇදගෙන වැටෙනවා වගේ ක්ෂණ මාත්‍ර වශයෙන් සිදුවෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරය කලින් භාවනා කරලා වුරු නැත්නම් හොඳ ගුරු උපදේශ ඇති එහෙම නැත්නම් පාරමිතා ශක්තිය ඇති කෙනෙක් නම් මේ උනන්දු වෙනවා. එහෙම නැති කෙනෙක් නම් වාට පාර්ශ වගේ ඇස් දෙක අරලා බලනවා. මේ මොකද වෙන්නේ කියලා. මොකද මේ හිත මෙතුආකල් ආශ්‍රය කරපු නැති ගැඹුරු පැති පෙනෙන අවස්ථාව. ඉතින් මේ වෙලාවේදී යෝගාවචරය කරන්න තියෙන්නේ පරිත්‍යාගශීලී භාවය, ඒ වාගේ යොසුනුසුළු භාවය ඉදිරිපත් කරගෙන ඒ තමන්ගේ භාවනාව මේකත් වඩා ගැඹුරකට යා ගැනීමට නම් ආත්ම විශ්වාසය නොසැලෙන හිතින් දිගටම මේ කටයුත්ත කරගෙන යන්න මෙන්න මේ විදිහට අරමුණේ යම්ම අංශු මාත්‍ර වශයෙන්, ඡායා මාත්‍ර වශයෙන් මේ මුලමද අග දැකීම මේ අනිත්‍ය කියන ධර්මතාවයේ අනිත්‍ය කියන ස්වභාවයේ ලකුණ. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ ලෝකේ ඉස්සල්ලාම අනිත්‍ය භාවය මතුවෙන්නේ මේ යෝගාවචරය මුලමදාග දකින්න අවස්ථාව කියලා. අනිත්‍ය භාවය අනිත්‍ය ධර්මයේ ලෝකේ සදාතනිකයි. නමුත් ඒක සමීපව නොබලන නිසා සතියෙන් නොබලන නිසා ඝන සංඥාවෙන් වැහිලා. නিত্য සංඥාවෙන් වැහිලා. නමුත් දැන් යෝගාවචරයට මේ අරමුණක් පාස නැවත නැවත හිතිය දාන්න කියලා මේ බුදු වදනේ බුදු අවවාදේ මතක් කරන්නේ මෙන්න මේ නিত্য සංඥාව බිඳගෙන පරමාර්ථ ධර්මයේ යාන්තම් හෝ මතු කර ගන්න පුළුවන් විදිහට අරමුණට පුළුවන් තරම් සමීපව හිත තැන්පත් කිරීම. ඒක සාර්ථක වෙනකොට මේ විදිහේ අරමුණේ මුණක් තුනක් මේ පටන් ගන්න මේ පැවැත්ම මේ ඉවරය කියලා තුනක් පේන්න පටන් ගන්නකොට මිත්‍ය ආකාර සංගවී තිබුණ මේ අනිත්‍ය ස්වરૂපය අනිත්‍ය ලක්ෂණයේ මාර්ගයෙන් වැටෙන්න පටන් ගන්නවා. මේ වැටෙන්න පටන් ගත්තත් මිත්‍යාකල් නිත්‍ය සංඥාවේ මේ ප්‍රඥාක්ති වල සංඥා ප්‍රඥප්ති, ආකාර ප්‍රඥප්ති, సంతාන ප්‍රඥප්ති ආදී ප්‍රඥප්ති ධර්ම වලම මුළු ලෝකෙම සැලසුම් කරගෙන හිටු මේ හිත එක පාරටම මේක සාර්වභෞමික ධර්මයක් ය සදාකාලික ධර්මයක් මේ සෑම තැනම පවතින ධර්මයක් කියලා පිළිගන්න අකමැති වෙනවා. ඒ නිසා තමයි අර ඇස් දෙක කරලා බලන්නේ. ඒ ටික ඒ නිසා තමයි මේ කලකොල වෙනකොට යෝගාවචරය බය වෙන්නේ. නමුත් යෝගාවචරය අර මුලින්ම එදත් මතක් කරගත්ත විදිහට බුදුරජාණන් වහන්සේ උපදේශ ඇටියෙද කුකනෝබන් සංස්කාරයෝ නම් අනිත්‍යමයි කියන ධර්මය අහලා හිතේ දරාගෙන ඉන්නවනම් ආන්න ඒක මේ වෙලාවට අත්දව වෙනවා. හිතට ලොකු ධෛර්යයක් වෙනවා. මේක තමයි මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ පෙන්වන්නට උත්සාහ කරන්නේ. මේකට නිසා තමයි මේ අරමුණට නැවත නැවතත් හිතේ දාන්න කියන්නේ. මේ වෙලාවේදී එන ස්වરૂපය ඒ ආකාරයෙන් බාරගන්න පැකිලෙන නිසායි හිත මේ විදිහට කල්ැතුවම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සූදානම් කරගන්න කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේට සමීප වීම ධර්මයට සමීප වීමක් වෙනවා මූල ධර්ම ධර්ම කියනවා එහෙම නැතිනම් අර විදිහේ පෞල්පත් වලට කලකොල තත්ත්වවලට පත් වෙන්නේ තියෙනවා නමුත් දක්ෂ යෝගාවචරය මේ විදිහට ඉදිරියට යනවනම් මේ අනිත්‍ය භාවය අනිත්‍ය ලක්ෂණයෙන් ඇතිවීම, පැවතීම, නැතිවීම කියන අනිත්‍ය ලක්ෂණය බහුල වෙන්න වෙන්න වෙන්න ඒකම දැකීම ඒ පස්සනාව අනුව සිද්ධ වෙන ඥානයක් තමයි අනුපස්සනාව. ඒකට කියනවා අනිච්ඡානුපස්සනාව කියලා. ඒ නිසා අනිත්‍ය භාවය අනිත්‍යානුපස්සනාව නැත්නම් අනිත්‍යානුපස්සනා ඥාන තේරුම් අරගන්නකොට මේ ඒකේ තියෙන පැති තුනක් අනිත්‍ය භාවය කියලා ලෝකේ සදාතනිකව සෑම වස්තුවකටම උරුමව පවතින පොදු න්‍යාය පිළිබඳව යෝගාවචරය දැනගෙන තියෙනවා. ඒ වහාගේ මේක Tamanට ඒ වෙලාවේ කැපිපෙනුනේ කොහොමද? ඒ වෙලාවේ මේක ඉස්මතු වුනේ කොහොමද? අන්ති ලක්ෂණේ මාර්ගය. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. අස යෙදු යෙදු හිත යෙදු යෙදු සෑම අරමුණකම මේක දකිනකොට ආනර ලෝකෙ මිතුආකාර සංගවී තිබුණ මේ අනිත්‍ය ස්වરૂපය අනිත්‍ය භාවය අනිත්‍ය ධර්මය අනිත්‍ය ලක්ෂණ වලින් මතුවේ. මේ මතුවෙච්ච ප්‍රමණින් මේක පිළිගන්න යන්නේ නැහැ හිත. ඒ නිසා මේ ලක්ෂණය අනුව මේ දැකීම අනුව ඒ වස්තුවේ රූපයේ අරමුණේ මේ අනිත්‍ය ලක්ෂණය මතුවෙනවා. යෝගාවචරය දකින්න. මේ දැකීමේ අනුව නැත්නම් නැවත නැවත දැකීම අනුවේ මේක පිළිගන්න ආසුළු ස්වરૂපයේ අස්පනාපිත වර්තමාන වශයෙන් මෙතනදීම පිළිගන්න ආසුළු ස්වરૂපෙට කියනවා මේ පස්සනාව අනුව යන ඥාණයට අනුපස්සන ඥාණය කියලා. නැත්නම් අනිත්‍යානුපස්සන ඥාණය කියලා. අන්න එතනයි මේ බණ අහනකොට ඇති වෙන අනිත්‍යානුපස්සන ඥාණයයි පොත් කියවනකොට ඇති වෙන අනුපස්සන ඥාණයයි කල්පනා කරනකොට ඇති වෙන අනුපස්සන ඥාණයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ මොකද මේක ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා අපිට Taman වශයෙන්ම දැක ගන්න දෙයක්. ඒ නිසා මෙතනදී යෝගාවචරයගේ කැපවීමක් අභිෝගයකට මුහුණ දෙන්න පුළුවන් ස්වરૂපයක් અભිහිත ස්වરૂපයක් අවශ්‍යයි. අන්න එහෙම යම් කිසි විදියකට මේ අනිත්‍යානුපස්සනාව ටිකෙන් ටික ටිකෙන් ටික තමංගේ ඥාණයට මෝදු වෙනකොට අහු වෙනකොට යෝගාවචරයගේ තිබුණ මෙතුආකල්ප පිටනා තද අස්මිමානයක් මාමය මාගේය මම කියන්නේ අසවලාය ආදී වශයෙන් අන්න ඒක ටික ටික ටික ටික ගිය වෙන්න පටන් ගන්නවා. එහෙම කියා ගන්න පුළුවන්, එහෙම දැක ගන්න පුළුවන්, එහෙම සාහිතික කර ගන්න පුළුවන් ස්වરૂපයක් ප්‍රත්‍යක්ෂ ලෝකයේ හැර විපස්සනා ලෝකයේට ඒක වැද ගන්න අමාරුයි. ඒක වැදගත්ොත් විපස්සනා ලෝකේ විලෝපන වෙනවා. මේ විදිහට අස්මිමානීය බොඳ වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක තේරුම් අරගන්න ඕනේ මේ වාගේ ස්ථීර වශයෙන් මේ සංසාරේ අනන්ත කාලයක් අරගෙන ආපු මේ අතිමානයේ සම්පූර්ණයෙන්ම බෙදෙන්න නම් මාර්ගඵල ඥාන විශේෂයෙන්ම සෝවාන් මාර්ග ඥානෙ වුණත් මේ අස්මිමානේ සම්පූර්ණ බිඳ හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඝන බහල ගොරෝසු අපාගාමී අකුසල් සිදු වෙන්න පුළුවන් තරම් ඝන බහල අස්මිමානේ නම් බෙදෙනවා. රහත් මාර්ගෙම තමයි මේ මානෙ මිදෙන්නේ. ඒක ඒ විශාල කළු ගලක් නම් ඒ කළු ගලේ පළවෙනි පැලිර යාම පහර දෙනකොට දෙනකොට දෙනකොට මරේ බලලා පැලිර යාමක් වාගේ දෙයක් තමයි මේ අනිත්‍යානුපස්සනා ඥානෙදි සිද්ධ වෙන්නේ. ඒ නිසා අනිත්‍යානුපස්සනා ඥානෙට හේතු වෙන්නේ මේ අනිත්‍ය ලක්ෂණය මුලමැද අග නැත්නම් ඇතිවීම පැවතීම නැතිවීම දැකීම. ඒකට ඒකාන්තයෙන් හේතු වෙන්නේ මොකද්ද? අරමුණ සමීප වෙලා බලන එක. එනිසා සතියේ දියුණුව කියලා කියන්නේ ප ဋ ාණියයි. ධානය කියලා කියන්නේ තැම්පත් කිරීමයි අරමුණට අරමුණෙහිම නැවත නැවතත් හිත නැංවීමයි. ප ဋ ාණිය කියලා කියන්නේ බොහෝම සුපතික්ෂිත ආකාරයක. ඊටාම සමීපව වහාම අරමුණ ඇති වෙනවා හා සමගම අන්නේ විදිහට අරමුණේ සතිය දියුණු වෙනවා නම් ඒ සතිය තහවුරු වෙලා ඒ මතු මතේ මේ විදිහට විශේෂ දර්ශනයක්. පස්සනාවක්. මේකට විපස්සනා කියනවා අනුපස්සනා කියනවා කොයි ක්‍රමයකට හෝ Tamange ඇස් දෙකෙන් දැකා වගේ. හරියට ඇස් දෙක වහලා හිතෙන් දකින්න. මෙන්න මේ වෙනකොට මේ අනිච්චානුපස්සනා ඥානෙ පහළ වෙනවා. මේ අනිච්චානුපස්සනාව සාමාන්‍යයෙන් මූල ධර්මානුකූලව න්‍යායාත්මව දක්වනකොට බොහෝ විට යෝගාවචරින්ට මුලින්ම දැක ගන්න පුළුවන් වෙන මේ අනිච්චානුපස්සනා ඥානය. මේ අනිත්‍යනුපස්සන ඥානය අනුව දිගටම දිගටම භාවනාව කෙරෙනවන දකින දකින අරමුණේ මේ අනිත්‍ය භාවය සමීපව බැලීම තුළින් දැක ගන්න පුළුවන් වෙනවා නම් මේ යෝගාවචරයේ හිත සෞඛ්‍ය සම්පන්න හිත ක්‍රමානුකූලව තේරුම් අර ගන්නවා යද අනිත්‍යං සංදුක්ඛ යමක් මේ විදිහට අනිත්‍ය නම් වහා පෙරලෙන සුළු ගතියක් තියෙනවනම් ඒ තුල විඳ ගන්න පුළුවන් සාන්ත භාවයක් එක තැනක ඉඳගෙන අනුභව කර ගන්න පුළුවන් ස්වරූපයක් නෑ වහා පෙරලෙන ස්වරූපය ඒ නිසා මෙතන සැපක් නෙමෙයි මෙතන තියෙන්නේ දුක්ඛ ස්වරූපයක් බව යෝගාවචරයට වැඩිම පටන් ගන්නවා එහෙම නැතුව කියනවනම් මේ ත්‍රිලක්ෂණයේ තව ඉදිරියට ගැඹුරකට යෑමමයි මේ සතියත් එක්ක සිද්ධ වෙන්නේ මේ සම්පජාඤ්ඤයත් එක්ක සිද්ධ වෙන්නේ මේ සම්පජාඤ්ඤේ වැඩිනකොට අර නාම ධර්ම වේවා රූප ධර්ම වේවා මෙන්න උපාදේ මෙන්න කිතිය නැත්නම් පැවැත්ම නැත්නම් වෙනස් වෙමින් යන ගතිය මෙන්න භංගේ වශයෙන් දැක්ගෙන දැක්ගෙන යනකොට යෝගාවචරයට දැක ගන්න ලැබෙන්නේ නැහැ මෙන්න මේ අසවල් නාම ධර්මය මේ විදිහේ නොසැලී නොබිඳී පවතිනවායි කියලා දැක ගන්න ලැබෙන්නේ නැහැ අසවල් රූප ධර්මය මේ විදිහට නොසැලී නොබිඳී දිගට පවතිනවායි කියලා දැක ගන්න ලැබෙන්නේ නැහැ හිත යොදන යොදන භාවනාවට හසු කරගන්න හසු කරගන්නේ මානසිකාරයට අසු වෙන අසු වෙන සෑම නාම ධර්මයක්ම සෑම රූප ධර්මයකටම මේ ඇතිවීම නැතිවීම දෙක කියන පිළීම විකාරයටපත් වෙන ස්වરૂපය එහෙමයි රූපවල තියෙනවා පොත්පත්වල කියනට රුප්පණ ලක්ෂණය කියලා විරූප වෙන ගතිය විකාරයටපත් වෙන ගතිය ඒකේ අසවල් වෙලාවේ ස්පාසුවක් තියෙනවා කියලා එකක් නැහැ. අසවල් කොනේ ස්පාසුවක් තියෙනවා කියලා එකක් නැහැ. සෑම අවස්ථාවකම සෑම කොනකම ඒකාකාර ඇතිවීම නැතිවීම රාශියක් තියෙනවා. ඒ වාගේ මේ බලාන ඉන්න හිත තේරු යමක් තේරුම් අරගන්න පුළුවන් නාම කොටස් අරගත්තොත් අන්න අර රූප ධර්ම වලටත් වඩා වේගයෙන් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඒ නිසා මේක ලොකු පිළීමක් ලොකු මැඩීමක් මේ මොකද අනිත්‍ය නිසා. ඒ නිසා යෝගාවචරය හොඳට පිම්බීම හැකලීම මත භාවනා කරන කෙනෙක් නම් ඉස්සල්ලා අපි දකින්න පිම්බීම රබර් බෝලයක් පිටීගෙන ඉන්නවා වගේ නැත්නම් බැලුමකට හුලං ගහනවා වගේ පිම්බීම එක වැඩක් විදිහට. හැකලීම ඒකේ ආපසු යෑමක් තව ඒක වැඩක් විදිහට. නමුත් හොඳට සමීප වෙලා බලනවා නම් මේ එක වැඩේ කියන පිම්බීම තුල තද වෙන, තෙරපෙන, චලන ගති රාශියක් පවතිනවා. කුණුසුම් ගති, සිසිල් ගති මිශ්‍රව පවතිනවා. වැగిරෙන, පිදු කරන ගති තියෙනවා. බර ගති, හැල්ලු ගති තියෙනවා. ඒ වගේම පින්බීමේ මුල මේකය, මැද මේකය, අග මේකය වශයෙන් සාංශුද්ධෙන් බැලුවත් මේ පින්බීමේ මුලදී මේ චලන ගති වල ආඩුවක් මැදදී වැඩි ගතියක් අඩු ගතියක් අගදී අඩු ගතියක් වැඩි ගතියක් නෑ ඒකාකාරයෙන්ම ක්‍රියාවලිය පුරාම ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන ස්වරූපය. ඒ වගේම තමයි මේ විදිහට හොඳට අරමුණේ මුලමැද අග ස්පර්ශ කරමින් මුලමැද අග විස්තර බලමින් හිටියත් හිත වහාම මේ අරමුණෙන් පැනලා ගිහිල්ලා ආයෙත් ඒ අරමුණට එන්න පුළුවන් තරම් වේගයෙන් වෙනස් වෙන ගතියක් තියෙනවා. අරමුණ දිගේම හිත පවත්වාගෙන ගියත් අරමුණේ වේගවත් වෙන ගතිය අරමුණේ වෙනස් වෙන චලන වෙන ඇති වෙන නැති වෙන ගතියට හා සමානව හිතත් නිතරම අලුත් වෙමින් අලුත් වෙමින් වෙනස් වෙමින් පැටලෙමින් යනවා මෙන්න මේ ස්වરૂපේට හිත අර අනිත්‍යතාවයේ මත ඉඳගෙනම ඉදිරියට තල්ලු වෙනකොට යෝගාවචරයට තර්කඥානෙට සාමාන්‍ය බුද්ධියට අහු වෙනවා මේකේ පවතිනා වූ මේ ඇතිවීම නැතිවීම දෙක කියන පිළීම නිසා මිතුවාකල් හිතුවනම් මට අසවල් දේ ලැබුණොත් නම් සැපයි. අසවල් දේ නොලැබීම සැපයි. අහවල් රසය මට සැපයි. අහවල් රසය මට දුකයි. අහවල් ස්පර්ශයේ පහස මට හොඳයි. අහවල් ස්පර්ශයේ පහස පහස මට නරකයි. ගඳ, හිතවිලි, යාළුවෝ, මිත්‍රයෝ, හොඳ දේශගුණ, හොඳ කාලගුණ, හොඳ වාහනේ හොඳ ඇහිලි ශබ්ද ගඳ මොන්නම දෙයක් පිළිබඳ හෝ කලින් දෙකක් තිබුණා මේක හොඳයි මේක නරකයි කියලා දැන් අන්න අර හොඳයි කියන සුඛයි කියන පැත්තට පදනම දෙදරන්න පටන් ගන්නවා. මොනම රූපයක් දැක්කත් හොඳ වේවා නරක වේවා. අර සත්‍ය මධ්‍යස්තව රූපය දැකීමේ ක්‍රියාවට යොදවා ගන්න පුළුවන් නම් ඒ මුළු ක්‍රියාවලිය පුරාම පවතින්නේ ඇතිවීම නැතිවීම එක. මේ හොඳ රූපේ නිසා මේ ඇතිවීම නැතිවීම දෙකේ සුවඳක් වෙනවය නරක රූප දකින්නකොට මේ ඇතිවීම නැතිවීම දෙක නිසා ගඳක් වෙනවය ආදී වශයෙන් හෝ කිසිම වෙනසක් දැක ගන්න බැරි මේ නිසා අනුන්ත වචනයෙන් ප්‍රකාශ කරා හිත තුල හෝ සංගවාගෙන තිබුණා නම් අන්න අසවල් දේ සුභයි මංගලයි කියලා අන්නේ මංගල ලකුණු, සුබ ලකුණු ඔක්කොම මේ දුක්ඛ සංඥාවත් එක්ක දිනෙට පටන් ගන්නවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අර කලින් දැකපු අරමුණක ඇත්තා වූ මුලමැද අග ඇතිවීම පැවතීම නැතිවීම කියන මේ අවස්ථා තුන. දුකට එනකොට ඒක පේන්නේ පේන්නේ කොහොමද ඒක නිතරම පිළීමක් විදියට. කියන දේ විකාරයට පත් කරන ස්වરૂපයක්. විરૂප භාවයට පත් කරන ස්වરૂපයක්. මේ ස්වરૂපය අහවල් වෙලාවේ නෑයි කියලා කියන්න බෑ. වස්තුවක අහවල් කොනක නෑයි කියලා කියන්න බෑ. හිත යොදන යොදන ඕනෙම වෙලාවක වෙන විදිහට කියනවනම් සතිය එළඹ සිටින ඕනෙම වෙලාවක සම්පජඤ්ඤය නිසිසේ කටයුතු කරනවනම් මේ යත්තාව මේ පෙළෙන ස්වરૂපය. දැක්කන්න පුළුවන්. අපි අර අනිත්‍යානුපස්සනාව පිළිබඳව විෂද කර ගන්නකොට ඒකේ තල තුනකට මට්ටම් තුනකට තේරුම් ගත්තා වාගේ මේ දුක්ඛානුපස්සනාවේ මේ දුක්ඛ ධර්මය දුක්ඛ භාවය දුක්ඛ ස්වභාවය කියලා ලෝක ස්වභාවයක් ලෝක ධර්මයක් පවතිනවා ඒක අපි භාවනා කළත් නැතත් පවතිනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් පවතිනවා නමුත් ඒක අපි මෙතුආකල් දුක්ඛ ලක්ෂණය වශයෙන් දැක්කේ නැති නිසා අපි මේක මාරු කරලා තේරුම් ගන්නවා. මේක බැලුව බැලමට නම් තලගොයෙක් වාගේ. නමුත් හොඳට අද දකින්න නිසා අද පේනවා මේක තලගොයා නෙවෙයි මේක කබරගොයා කියලා. මෙතුආකල් මේ කබරගොයා තමයි කණ්ඩ ඕන නිසා තලගොයා කරගෙන හිටියේ. එහෙම නැතුව කියනවනම් මේක හොඳට බැලුවොත් ඒ කාන්තේම මේ කෙලවරේ සිට ඒ කෙලවර දක්වාම දුකමයි. නමුත් අපි මේ කාම ලෝකෙට බැඳී ඉන්න නිසා කොයිම කෙලවරකින් හෝ මේ ලෝකෙට බැඳී ගන්න ඕන නිසා හේතු වෙලා ඉන්න ඕන නිසා ආශ්‍රයක් ලබන්න ඕන නිසා අපි හිතුවා අපි කල්පනා කරගත්තා මේ ඔක්කොම දුක නෑ ටිකක් සපක්. එහෙම නැත්නම් භාගයක් සපයි. මගේ මේ ප්‍රයත්නය සම්‍යක් ප්‍රයත්නයක් මෙන්න මේ සැප ලබන්නයි මම උත්සාහ කරන්නේ කියලා අපි මෙතුආකල් කරපු දේවල් හේතු කර්ම දක්වනවා. අපි දක්ෂ වුණා ඒ හේතු කාරණා දක්වන්න. අපේ ලෞකික ඥාන අපි පාවිච්චි කරුවා ඒ හේතු කාරණා දක්වන්න. අපේ බාල පුළුවන් කාරකම් සෑම දෙයක්ම අපි කරුවේ අපි කරන දේවල් වල මෙන්න මේ සුඛ පැත්තක් තියෙනවා. අන්නේ ඒක සඳහායි මගේ මේ ප්‍රයත්නය. නමුත් දැන් මේ වෙලාව යෝගාචර පේනවා අන්නේ සුඛය කියලා ගන්නට කෙලවරක් නැහැ. හැදේ වශයෙන් දැක්කට තල ගෝයා කතර ගෝයා සමාන වුණාට තලගොවි මසයි කබරගොවි මසයි අතර තියෙන්නේ හාත්පස වෙනස් ස්වරූපයක්. තලගොවි මස සම්පූර්ණයෙන්ම මිනිස් ආහාරයක්. ඒ වගේම කියනවා අත කපලා පිටින් කියලා බැඳලා තලගොවි මස අතට අල්ලනවා කියලා. ඒ තරම්ම ගුණයි. නමුත් කබරගොයා සම්පූර්ණ විසයි කබර තෙල් වැටුණත් ඒ පුද්ගලයා සුදු වේලාවකින් ඒ ජීවිතේ පවා නැති වෙන්න විසක්. අන්න එවැනි විස සහිත අන්න එවැනි හලාහල විසක් ඇති දුක්ඛම ගෙන දෙන මේ නාම රූප ධර්ම පවා අපි සිත වැළඳගත්තේ ආශ්‍රය කරේ ඇසුරු කරගෙන හිටියේ ඒකට මෙන්න මේ තලගොයි ස්වරූපයක් ආශ්‍රය අරමුණු කරගෙන නැත්නම් ආරෝපණය කරගෙනයි මේක ඔක්කොම දුක නෑ මේක සුඛේ තියෙනවා කියන්නේ ඒ මොකද මෙතුආකල් මේ දුක්ඛ ලක්ෂණය දැක්කන නිසා මේ දුක්ඛ ලක්ෂණය කියලා ගත්තහම ඇහ කන ජීවනාශේ ශරීරයේ හිත කියලා අභ්‍යන්තර ආරමුණු හයම වැළලා. බාහිරින් ගොතුරු වෙන්නේ වර්ණේ නැත්නම් රූපේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මාරම්මන කියන හයමත් වැටෙනවා. ඒ වාගේම චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් විඥාන හයමත් වැටෙනවා. ඒ නිසා ద్వාර ආරම්මන තදුපකන්න කියන මේ මේ හය නිසා හට ගන්නා 18 මේ දුක්ඛ සත්‍යමයි. මේ දුක්ඛ සත්‍ය තුල අපි කොහොම හරි දැක ගන්න බැලුවා යම් කිසි සැපක් සුඛයක්. ඒ නිසා තමයි මේ සංසාරේ. ඒ නිසා තමයි මේ විපල්ලාසේ. ඒ නිසා තමයි මේ සැතනේ. මේ නිසා දැන් සාමාන්‍ය යෝගාවචරයට වැටෙනවා යම්ම දෙයක් උපදිනවා නම් ඒ උපදින තාක් දේවල් දුක. යම්ම දෙයක් සිදී බිදී යනවා නම් නැතුව යනවා නම් ඒ යන තාක් සියල්ල දුක. ඒ මොකද ඇති වෙන සෑම දෙයක්ම උපාදිතී භංග කියන මේ අවස්ථාවට යටයි. නැතිව යන මේ සෑම දෙයක්ම උපාදිතී භංග කියන මේ දේවල් වලට යටයි. ඒ නිසා මින් මනට මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්නා ඥානය හැර ඒ ධර්මයේ තේරුම් ගැනීමට හේතු වුණා වූ නාම රූප ධර්ම වල ළඟ තියා ගන්න දෙයක් ආරසා කර ගන්න දෙයක් සිප වෙනඳ ගන්න දෙයක් ආශ්‍රය කරන්න දෙයක් නැති බව යෝගාවචරයට වැටෙනවා. ඉතින් මේ විදිහේ ප්‍රඥප්ති ලෝකයේ පිළිබඳව දුක්ඛ සංඥාව නැත්නම් සුඛ සංඥාවේ හැර යෑම සමහරු කියනවා පොත්පත් බලන කොටත් වැටෙනවා කියලා. බණ අහන කොටත් නැත්නම් මානසිකාරයෙන් තොරව අහගෙනකොට ඉන්නකොට උනත් වැටෙනවා. මට කියලා දෙන්නත් පුළුවන් කියලා. එහෙම නැත්නම් අපේ ආචාර්ය પરම්පරාව දිගටම දුක්ඛ සත්‍ය පිළිගත්තා. ඒ නිසා මමත් පිළිගන්නවායි කියලා. ඒ නැත්නම් මම බොහොම රුචියි මේ දුක තියෙන බව ලෝකෙ පිළිගන්නට සැපට වඩා කියලා රුචියානෝ කියන්නත් පුළුවන්. වාද කරන්නත් පුළුවන්. ඒ මොන්නේ තාර්කික ඥානයකට එහෙම නැතුව කියනවා නම් චින්තාමය ඥානයකට වඩා ආත්පසින්ම වෙනස්. ප්‍රත්‍යක්ෂ ඥානයකටයි මේ හිත මේ සතිය මාර්ගයෙන් ගෙනියන. සම්පජඤ්ඤ මාර්ගයෙන් ගෙනියන. ඒ පවතින වූ මේ දුක පිළිබඳව නැත්නම් සුඛ භාවයක් මෙහි යත්තේ නැත. කන පිට ගත්තත් හොඳ පිට ගත්තත් දෙකම දුකයි. ඇති වෙන පැත්ත ගත්තත් නැති වෙන පැත්ත ගත්තත් දෙකම දුකයි කියලා මේ අවබෝධ වෙන ඥානය අර වාගේ හිතලුවක් නෙවෙයි. චින්තන પરම්පරාවක් නෙවෙයි. තමන්ගේ ගුරුවරයා ඊටාම ගරු සම්පන්න, ගුණ සම්පන්න කෙනෙක් නිසා උන්වහන්සේගේ ධර්මයේ පිළිගැනීමක් නෙවෙයි. මේක ප්‍රත්‍යක්ෂේ තමයි. මේ දුක්ඛ ඥාණයට නැත්නම් මේ දුකය කියලා දැනගන්න එකට හේතු වෙන්නේ අර කලින් දැකපු අනිත්‍ය ඥානය. ඒකෙත් අපි විස්තර කරමින් මේ ඉන්න වගේ දුක්ඛ ස්වභාවයේ ලෝකේ පුරාම තියෙනවා. අබුද්ධෝත්පාද කාලවලත් තියෙනවා. අපි භාවනා කරත් තියෙනවා නැතත් තියෙනවා. අපි මේ භාවනා කරගෙන ඉන්නකොට අපේ ඥාතීන්ට ගෙවල් දොරවල් වල ඒත් තියෙනවා. නමුත් මේ දුක්ඛේ ලක්ෂණය පෙළෙන බව ඇතිවීම නැතිවීම දෙකේ මේ නාම රූප කොටස් සියල්ලම පෙළෙන බව නොදක්නා තාක්කල් අපි කොහොම හරි මේකට සුදු පාට ගාලා හොඳ පැත්ත පෙන්නලා මේකේ සුඛය පවතිනවා කියන උත්සාහ කරනවා දැන් ඒ දේ පිළිගන්න බැරි වෙන විදිහට හිත යොදන යොදන සෑම දෙයකම මේ දුක්ඛ ලක්ෂණය පහළ වෙන්න පටන් ගන්නකොට අන්න ඒ දැකීම අස්මනා පිට වර්තමාන වශයෙන් ස්වකීය సంతානයේ වශයෙන් මේ දැකීම අනුයි දුක්ඛානුපස්සන ඥානෙ පාරයි. ඒ අනුපස්සනා කියනකොට පුනක් පුන නැවත නැවතත් කියන අදහසක් මේකේ තියෙනවා. මේ දැකීම නැවත නැවතත් සිදුවීම නිසාමයි සාමාන්‍ය තහවුරු භාවයක් ඇති වෙන්නේ මේ සංස්කාර ධර්මයන් වල ඇත්තා වූ දුක්ඛ ස්වરૂපේ. මේ විදිහට අනිත්‍ය ලක්ෂණය පෙරට පෙරගෙන නැත්නම් අනිත්‍ය ලක්ෂණය පාදක කරගෙන ආශ්‍රය කරගෙන මේ දුක්ඛ ලක්ෂණය පහළ වෙනවා. එක එකනාට මේ දුක්ඛ ලක්ෂණය පහළ වෙන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත් දුක්ඛ ලක්ෂණය නම් දුක්ඛ ලක්ෂණයමයි. ලෝක ස්වરૂපයේ වශයෙන් පවතිනා වූ පෙළෙන ස්වરૂපය දුක්ඛ භාවය දුක්ඛ ධර්මය ධර්මතාවය නාම රූප ධර්ම වල ඒ දරාගෙන ඉන ගතිය ඒක එක එකනා තේරුම් ගන්න අවශ්‍යතාවය දැක ගන්න හැටි වෙනස් නිසා දුක් ලක්ෂණයේ වශයෙන් වෙනසක් පවතිනවා නමුත් සියලු දෙනාම අවසානයේ දුක්ඛ ලක්ෂණේ විවිධාකාරයෙන් විසමාකාරයෙන් දැනගෙන ඒකම ටික තීන්දුවකට තමයි පැමිණෙන්නේ දුක්ඛානුපස්සන ඥානය. ඒ නිසා භාවනා කරනකොට ඒකිනෙකාට මුණ දෙන්න වෙන අවස්ථාවල් විවිධයි විසමයි. නමුත් මාර්ගය ඒකාලයි. පටන් ගන්නේ දුක්ඛ ධර්මයෙන් දුක්ඛ භාවයෙන් අවසාන වෙන්නේ දුක්ඛානුපස්සන ඥානය. අතරමැද කොටසේදී දුක්ඛ ලක්ෂණය කියනවා. එක්කිනෙකුට වැටහෙනවා නම් හිත යොදාගෙන ඉන්නවා ඉන්දීම හැකිරීම නැත්නම් ආනාපාන විපස්සනා වශයෙන් එතකොට සාමාන්‍ය මධ්‍යස්ථ ප්‍රමාණ වේදනාවක් පහළ වෙනවා. ඒ අර ඉන්දීම හැකිරීම කියන මූල කර්මස්ථාන නැත්නම් ආනාපානය කියන මූල කර්මස්ථානයේම හිත තියාගෙන ඉන්නකොට ඒකේ හිත නොබිදී නොකඩී නොසලී පවතිද්දීම අනර ධන හිතේ ලකුණු ධන හිතේ පහළ වෙන්නා වූ වේදනාව ඇති වී නැති වී යන හැටි වැටෙනවා. ඒ වාගේම එක පැත්තකින් උණුසුමක් ඇති වී නැති වී යන හැටි පෙරලී යන හැටි කිසි වාතයක් වැඩිලා ඒක ඇති වී නැති වී යන හැටි කිසිවිල්ලක් ඇවිල්ලා ඇති වී නැති ඇති වී යන හැටි රොක්කෝම නිකන් දිය කඩකට වැටිච්චි දිය බිඳුවක් නිසා පහළ වෙන රැලි මාලාවක්සේ එයින්ම හතගෙන එයින්ම නැතිලා යනවා. තමගේ භාවනාවට බාධා වෙන්නේ නැහැ. අන්නේ ඒ වාගේ වෙලාවල් වලට වැටෙනවා මේ ශරීරය සෑම කොනකම සෑම අවස්ථාවකම යම් කිසි වින්දනයක් ලැබෙමින් පවතිනවා. මේ වින්දනේ ප්‍රකටම දේ විතරයි හිතට ගොදුරු වෙන්නේ අරමුණු වෙන්නේ. ඒක ඕලාරිකකම නිසා අපි ඒක හොඳයි කියා ගන්න නැත්නම් නරකයි කියා ගන්න ඒ අනුව নানা ප්‍රව්‍යාපාර පටන් ගන්නවා. හොඳ නම් ලං කර ගන්න උත්සාහ කරනවා, දැඩි ඡේයල් ලගන්න උත්සාහ කරනවා, නරක නම් අයින් කරන්න විනාශ කරන්න අමූල ඝාතනය කරන්න උත්සාහ කරන නිසා අනිකුත් මධ්‍යස්ත සංවේදන සංනිවේදන වේදනා අධ්‍යක්ීම් විශේෂයි අපේ හිත අන්ධ වෙනවා. අපේ හිත මෝඩභාවයටපත් වෙනවා. නමුත් දැන් අර මුලින්ම ලකින පිම්බීම හැකිරීමට පවා හෝ අපේ කැමැත්තක් අකමැත්තක් නැහැ. ඒක පිළිබඳව තියෙන මධ්‍යස්ත සතියක්. ඒ නිසා ඊට අඩු මට්ටමින් අපි සාමාන්‍ය කියන දණියෙන් පල්ලෙහා තියෙන මට්ටමේ වේදනා හික්කිවිලි කුණුසුන් සිසිල් ගති ඇතිවීමෙන් නැතිවීම පවතින බව දකිනකොට යෝගාවචරයට වැටෙනවා මේ ධර්මය. නිතරම ඒ ඒ ඒ ධර්මයන් කෙරෙහි අවධානය ඉල්ලා ගනිමින් අවධානය ඇදගන්න උත්සාහ කරමින් ඇතිවීම පවතිමින් තියෙනවා. නමුත් අපේ අවධානය ඇදෙන්නේ නම් ප්‍රධාන ගොරෝසුම දෙයටයි. ඒකට අවධානය ගිය ගමන් අවධානය මත් වෙනවා. ඒ දෙයි හොඳ නරක බවට මත් වෙන නිසා අනිකුත් දේවල් වල නිතරම මේ නලියන ගති හැපෙන, තෙරපෙන ගති, වේදනාව වින්දන නිතරම ගුලියක් මේ ශරීරයේ තියෙන බව දන්නේ නමුත් මේ අවස්ථාවේදී මූල අරමුණ පවා ඇලීමෙන් බැඳීමෙන් තොරව බලාගෙන ඉන්න නිසා එහිම හිත නිමග්න වෙනකොට තැම්පත් වෙනකොට හාත්පස පණුගුලියක් නලියනවා. ගිය කඩකට වහින්න වාහනේ බත්තරියක් ඉදෙන්නවා. නිකන් සෝඩ බෝතලයක් කඩපුවහම පෙන දාන්නවා. හැම හැම කෙලවරේම හැම හාත්පසම ඒක නන්යමින් දඟලමින් ඉස්පාසුවක් නැතුව සත්‍යයක සුඛයක සේයාවක් නැතුව නන්යන ස්වරූපේ දකලා. මේ පිමින හැකිලිම තුලින් විතරක් මේ වගේ විස්කමක් වෙන්නේ නැහැ. පිමින හැකිලිම දෙන්නේ ඒ දේ දැක ගන්නට අත්ලක් අපේන එක තමයි. මුත්‍තිමිම හැකිලිමේ තියෙන මේ දුක්ඛ ධර්මය. තියෙන්නේ. දුක්ඛ ස්වરૂපෙම නැත්තම් දුක්ඛ ලක්ෂණයම. දුක්ඛානුපස්සනාවට පාරම. නමුත් අදහස් කරන්න හොඳ නැහැ අනිකුත් අරමුණු එක නැහැ කියලා. අපි මේ සතියෙන් කරන්නේ අරමුණු વિશેයි අත්තා වූ රසය සම කරනවා. මේ අරමුණ වේවා මේ අරමුණ නොවේවා. මේ අරමුණ වඩා පවතිවා මේ අරමුණ ඉක්මනින් නැති වේවා කියන අන්නේ මේ ලෝකයෙන් අපි ගෙන ආපු ඒ පුරුදු හිතවිලි රටාව අයින් කරලා එන දෙයට මධ්‍යස්ත බලාගෙන ඉන්නකොට එක අරමුණක নিমগ্ন වෙලා නැත්තම් ඒකෙම එල්බගෙන අපේ හිත පැවතුනාට අනිකුත් දේවල් වලට හිත විවෘත වෙනකොට වැටෙන්න පටන් ගන්නවා මේ සෑම සියලු දෙයක්ම ගොඩ දාපු මාළුවෙක් වාගේ. දෙකට කැපිච්ච පණුවෙක් වාගේ. නිතරම නලියමින් දඟලමින් පවතිනවා. නමුත් අපේ තියෙන මේ පාටුකම නිසා මේකට හොඳ වචනේ පෘථග්ජනකම නිසා මේන් එකක් කැර ගන්නවා. ඉතාමත්ම ප්‍රකට වැටෙන දේ අරගෙන අනිත් සියල්ලටම අඳ වෙලා අර ප්‍රකටව වැටුණ දේ අනුව විශාල ව්‍යාපාර කරනවා. ඒක ඇති කරන්න නැති කරන්න බෝ කරන්න විනාශ කරන්න ආදි වශයෙන් මත් වෙනවා. නමුත් මෙතනදී අන්නේ මතේ නැහැ. යෝගාචර මධ්‍යස්ව බලනකොට අන්න කවදාකවත් නොදැක්ක විදිහට මේ දුක්ඛ ලක්ෂණය හාත්පසම දැක ගන්න පුළුවන්. මේ හාත්පසම දැක ගන්නකොට මේ දුක්ඛානුපස්සනා ඥානය හැර හිතට පැන යන ගණක් නැති වෙනවා. මේ ගොඩ තුල මේ ව්‍යසනය තුල මේ විනාශය තුල අහවල් කොන මට කියලා අහවල් කොන එපා කියලා අහවල් කොන අනුන්ගේ කියලා මේක අහවලාගේ මේක මාගේ ආදි වශයෙන් ගන්නට කෙනක් නැහැ. ආත්පතම පවතින දුක බව දුක්ඛානුපස්සන ඥානයක් වශයෙන් පහළ ඒ දුක්ඛානුපස්සන ඥානේ අනුව බැලීමක් නැවත නැවත බැලීමක් අනුවමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව කවුරුත් කිව්වට කල්පනා කරාට කොච්චර තමයි රුචි වුණත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ඥානවල තියෙනවා ප්‍රත්‍යක්ෂ භාවයේ විශේෂ අත්සනක් තියෙනවා. සලකුණක් තියෙනවා. මේ විදිහට දක්ෂින ආරමුණක එහෙම නැත්නම් දක්ෂින මේ පිටිවිල්ලක වේදනාවක ධර්මාරම්මණයක හැම බැලු බැලු කෙලවරකම මුලමැද අග වශයෙන් සමීපව දැක ගන්න පුළුවන් නම් ඒක ආත්ම සංඥාවකින් අස්මිමානයකින් තොරව ඇලීමකින් බැඳීමකින් තොර වටා ගන්න පුළුවන් නම් එතකොට මේ ඇතිවීම නැතිවීම දෙකේ වහා පෙළෙන ස්වරූපේ දකින්නවනම් මේ යෝගාවචරයට ආය මේක මගේය මේක මමය මේක මට අයිති දෙයක් කියලා ආදී වශයෙන් ගන්න දෙයක් නැති බව හොඳට වැටහෙන්න පටන් ගන්නවා ඒක නිසා යමක් දුක නම් ඒක අනාත්ම ස්වરૂපයි අනාත්ම ස්වરૂපයි කියලා කියන්නේ මේ දුකට හේතු වෙච්ච මේ ඇතිවීම නැතිවීම දෙක Tamange වශයෙන් පවත්වන්න බෑ. Taman කැමති වුණාට වැඩි කරන්න අඩු කරන්න බෑ. Taman කැමති වුණාට ඇති කරන්න නැති කරන්න බෑ. මේක සදාතනිකවම සිද්ධ වෙනවා. නමුත් අපි මෙතුවක් කල් කෙරුවේ ඒක දකින්න තියෙන අවස්ථාවල් වලක් කළා එහෙම නැත්නම් සමීපව නොබලා මේ මතු මැත්තේ බොරු සායමක් බොරු මවාපෑමක් කරලා මේ දුක බව නම් හැබැයි නමුත් මේකේ ඒහා සමාන සුඛයකුත් තියෙනවා කියලා මේකට ආරෝපණය කරගෙන තමයි අර කබරගෝයා තලගෝයා කරගෙන තමයි මේ සංඛාර ගමන ගෙන්නේ. නමුත් මේ විදිහට හොඳට පැහැදිලිලා එනකොට වැටෙනවා එහෙම ආස්වාදේ ලබා දිය යුතු ආත්ම ස්වરૂපයක්. මේ සුඛය කියලා රවට්ටාගෙන තනවාඩා ගත යුතු, පරක් කරගත යුතු ආත්ම ස්වરૂපයක් ඇති නැහැ. ඒක අනාත්මයි. අනාත්ම භාවයෙන් පිළියරකට පස්සේ අර දුක්ඛ අනුපස්සන ඥානය හොඳට හේතු වෙනවා සාක්ෂි දෙනවා අනාත්ම බව ඇත්තයි කියන්නේ. එහෙම නැතිනම් අපි කරන්නේ මේක ආත්ම ස්වરૂපයක් තියෙනවා. ඒ ආත්මය ආස්වාද කළ යුතුයි. ඒකට සැපදිය යුතුයි. ඒ සඳහා දුක තමයි නමුත් ඒක සුඛයි කියාගෙන මිත්‍යා දිට්ඨියකට බැඳීගෙන අර ආත්මයම පෝෂණය කරන තමන්ම රවට්ටන ස්වરૂපය. අර අනිත්‍ය භාවය, දුක්ඛ භාවය හොඳට ප්‍රකට වෙලා එනකොට, හොඳට සාක්ෂි ඇහෙනකොට මේ අනාත්ම භාවය ඉබේම දුරු වෙලා යන පටන් ගන්නවා. දුක්ඛ ඥානය වගේම තමයි තේරුම් ගන්න ඕනේ. නැත්නම් අනිත්‍ය ඥානය වගේම තමයි මේ අනාත්ම ඥානයත් අද බල ගන්න බහලතාවට මේ අවස්ථාවේ පහළ වෙනව නෙවෙයි. මේ වගේ හොඳ ප්‍රකට භාවයකට එන්න ඒක මෝරලා විපස්සනා ඥාන අනුව ගිහිලා මග්ගඵල අවස්ථාවේ තමයි තහවුරු වෙන්නේ. නමුත් මේ වෙලාවේ තමයි ඒක දැක ගන්න පටන් අරගන්නේ. ඒ ආත්මයක් වශයෙන් මේ Taman මෙතුආකල් පැහැදිලිව නොදැක්ක නිසා බාගෙට දැකපු දේ ආරෝපණය කරගත්ත අදහස් මතිමතාන්තර වල පිහිටේ වහලා දාගන්න. යටකරන්න උත්සාහ කළා. හංගගෙන ජීවත් වෙන ස්වරූපේ දකින්නකොට ඒක කොච්චර සංකීර්ණ වැඩපිළිවෙලක්ද කියලා යෝගාවචරයට වටහා ගන්න පුළුවන්. මේක මේ යෝගාවචරයේ වැරද්දක්වත් හෝ නැත්නම් උපන් ජන්මනකතේ වැරද්දක් හෝ නෙමෙයි. මනුෂ්‍ය මුළු ජාතිය පුරාම පැතිරිච්ච ස්වරූපයක්. ලෝකේ ආගම් ඉතිහාසය දිහා බලනකොට බොහෝ ඉසින්නාන් වෙලා. ඒ නැත්තම් Taman ගැන හොයපු ඇත්තෝ මෙන්න මේ ආකාරයට හොඳට සමීපව සමත අරමුණ තියා හෝ විපස්සනා අරමුණක් තියා හෝ බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට වැටෙනවා මේ බලාගෙන ඉන්න සංසිද්ධියේ මුල් කෙලවරක් කියලා කවදාකවත් දක් ගන්න ලැබෙන්නේ නැහැ. කොච්චර බලන් හිටියත් ඒ සංසිද්ධියේ අවසානයක් නැහැ. අනාදි අනන්තයි. ඒ වාගේ මේ කෙලවර මේ දකින්න දේ භවවා වෙනස් වෙන මේ ස්වરૂපයේ උතුරු පැත්තට හැරිලා බැලුවත් පේනවා. දකුණු පැත්තට හැරිලා බැලුවත් පේනවා. නැගෙන හිත බටහිත කොයි අතට මුණ දාලා බැලුවත් පේනවා. එහෙමනම් ලෝකෙ පුරාම පවතින දෙයක්. මේ බලනකොට පේන මේ භාවහ වෙනස් වෙන ස්වરૂපයට දෙක දෙවන්නේක් නැහැ. එකයි. ඒ ස්වરૂපය තුළ නම් හොඳක් නැහැ නරකක් නැහැ. ඒ ස්වરૂපෙන් පොළුවන් ඕනම බොරුවක් ගොතා ඒ පේන දේ සුඛයි කිව්වොත් සුඛ වශයෙන් ගන්න පුළුවන්. දුකයි කිව්වොත් දුක වශයෙන් ගන්න පුළුවන්. මහා බල ශක්තියක් කියලා ගත්තොත් එහෙම ගන්නත් පුළුවන්. මහා විනාශකාරී හෙන ගෙඩියක් කියලා ගත්තොත් එහෙම ගන්නත් පුළුවන්. අන්නේ විදිහේ සෑම දෙයකටම පදනම දෙනවා මේ බලානින්නකොට පේන සංකීර්ණ. මේ බුදුරජාණන් වහන්සේ වාගේ හාත්පසින්ම මේ සිද්ධිය දැකලා මෙන්න මේක මේ දෘෂ්ටි කෝණයෙන් බලන්න කියලා පෙන්වලා දෙන්න කෙනෙක් නැති නිසා ඒ ඉතිනාංශලා කිව්වා මෙන්න මේ ශක්තිය තමයි ලෝකේ මුල්ම ශක්තිය. මේක තමයි මේ ආත්ම ස්වરૂපේ පරම ආත්මය. ඒක අනාදි. කවදාකවත් පටන් ගන්නත් කෙලවරක් හොයන්න. මේක අනාත්මය අනන්තයි. මේකේ කෙලවර කොච්චර බලහින්ටත් හරින්නේ නැහැ. ඒ වගේම මේකට දෙවන්නේක් නැහැ. ඒකෝ සියල්ලම දෙයකින් මැවුම් කාර්යය. එහෙම නැත්නම් සර්ව බලධාරී. සෑම තැනම ලෝකෙ පැතිරලා තියෙනවා. සර්ව ව්‍යාපී. මේක දෙවන්නේක් නෑ හොඳක් නරකක් දෙකකුත් නෑ ඊශ්වරා. ඔක්කොටම මුලයි. ඒ නිසා අපිට තියෙන්නේ මෙන්න මේක අදාහගත්තොත් අන්න ඒ අත දිනවා. ඒ අත්තම් මේ ජා ශක්තියට මේ මහා බලයට යෝග වුණා. එකතු වුණා අන්න විමුක්තිය ලැබුවා. මේ වාගේ ඉතාම ගැඹුරු යම් ප්‍රමාණයකට ඇත්ත ධර්මයක් කියන්නේ අත්දැකීමත් සහිතව කරන මේ ප්‍රකාශන නිසා එදිනෙදා පෞල් අඬදබර කරදර සහිත මිනිස්සුන්ට මේ ධර්මයේ ඇහෙනකොට බොහෝම ගැඹුරක් වැටෙනවා. එමන්සේ ඒකාන්තම පිළිගන්නවා මේ කියන ඇත්ත විහිළු කරන ඇත්ත නෙවෙයි. පැත්තකට වෙලා හොඳට බණ භාවනා කරන ඇත්තෝ ඒ බණ භාවනාවේ යම් කිසි ගැඹුරක ගිය ඇත්තෝ ඒ ඇත්තෝ දකින්නවලු මේ ආදි කෙලවරක් නැති අවසාන කෙලවරක් නැති දෙකක් නැති හොඳක් නැති නරකක් නැති සියල්ලටම මුල් වෙන මේ ශක්තිය මේක තමයි සියල්ලම මුල කියලා යැත්තු කියනවා මෙන්න මේක පිළිගත්තොත් ඒ වර්ගයට යනවා නොපිළිගත්තොත් ධර්මයට විරුද්ධ වීම නිසා අපාගත වෙනවා. ඒ නිසා බොහෝ දෙනා බයසයිකව මේක පිළිගන්නවා කියන එක මහා ලොකු තේරුම් ගන්න අදාළුවක් නෙවෙයි. යෝගාවචරයට පවා හොඳට මතුවෙන මතුවෙන අරමුණේ හොඳ නරක දෙකට ඉඳ නොතබා වෙන දෙයක සම්පූර්ණ බාර ගන්න සුළු සුළු ඉදිරියට යනවනම් මේ தත්වෙට ඉඳදී ගන්න පුළුවන් වෙනවා. මේක හොඳටම ප්‍රකට වෙන්නේ සම්මස්න අවස්ථාවේදී. මුළු ශරීරේ පුරාම ඇති වෙන්නේ. සෑම sannivedanaya හොඳට වැටෙනවා. අරමුණත් නොසලී පවතී. බාහිර ලෝකයේ හුලං අමන ඇති ශබ්ද ඇති වෙන හැටි රූප වෙනස් වෙන හැටි ඒ පිළිබඳවත් අවබෝධයක් අවදියක් තියෙනවා නමුත් මේ එකකවත් මායිමක් සීමාවක් බෝඩරයක් හොයන්න බෑ ඔක්කොම එකට යාවෙලා තියෙනවා අන්න ඔය අවස්ථාවේදී තමයි යෝගාවචරයා මේ බුදු උපදේශය ඇටියට මුලින්ම මේක අනිත්‍ය භාවය කියන කොට පාදගත්තේ නැතිනම් ඒ අනිත්‍ය භාවයේ අනුව මේක දුක්ඛ ස්වરૂපේ කියන කොට පාදගත්තේ නැත්නම් ඒ කාන්තම මේ தත්ත්වයට එක්ක බය වෙනවා එහෙම නැත්නම් මේ தත්ත්වය අදාළ. එහෙම වෙනවා නම් ඒ අත්ත දැන හෝ නොදැන ආත්මවාදයකට වැටෙනවා. ඉතින් භාවනා කරලා මෙච්චර දුරට ඉදිරියට ගිය කෙනෙකුත් මේ විදිහේ මේ ආත්මවාදයට පැටලෙනවයි කියලා කියනවනම් භාවනා නොකරන සමාධියක් නැති සීලයක් නැති පෘථග්ජනේ කියනවනම් මම සම්මියද්දෘෂ්ටිකයි මම ආත්මවාදී නැත මම උච්ඡේදවාදී නැත කියලා ඒ වචනවල තියෙන සර බරසාරකම ගැන යෝගාවචරයට හිතා ගන්න පුළුවන්. ඒ වගේ දෙයකින් යම්ම ප්‍රායෝගික අර්ථයක් එහෙම නැත්නම් අඩු ගානේ මූලධර්ම අර්ථයක්වත් ගන්න පුළුවන්ද කියලා යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්. ඒ මොකද මෙතුආග්‍රට භාවනාව හරිය යෝගාවචරය පවා. මේ කියනවා මේ પરමාර්ථ ධර්ම ස්වરૂපේ බුදුහාමුදුරුවෝ කියපු නිසා ආචාර්ය પરම්පරාව ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආවිල්ලා Tamanට කියලා දීපු නිසා තමනොත් ඒක පිළිගත්ත නිසාම මේ ඉදිරිපත් කරගත්තත් ඒ මත උනත් වැඩි අදහස් ඇති කරගන්න පුළුවන්. එතනදී තාම නෑ බෞද්ධ දර්ශනය අනුව මාර්ගය සහ අමාර්ගය තේරුම් ගන්න ඥානෙ තාම පහළ වෙලා. මේ ආත්මවාදයේ පිළිගන්න ඇත්තෝ මේවා හොඳට භාවනා කරලා බලලා පොත්පත්වල লীලා තිනවා ඉතාමත්ම බරසාර ගැඹුරු විදිහට ධර්මය. එයාට සඳහන් කරනවා මේ ආත්මය කියලා යමක් කියනවය. ඒකේ පළු දෙකක් තියෙනවා. එකක් තමයි පරමාර්ථය. අනිත් එක තමයි ජීවාත්මය. පරමාර්ථය ඊශ්වර කියන්න පුළුවන් බ්‍රහ්ම කියන්න පුළුවන් ඔක්කොටම පළවෙනිින් ඇතිලා තියෙන්නේ සියලු දේම නිර්මාණය ඒකයි ඒකේ දෙකක් නැහැ දැන් නම් ලෝකේ බ්‍රහ්මයාට සරස්වතියක් පාවා දීලා තියෙනවා නමුත් බ්‍රහ්මයාට දෙන්නේ නැහැ බ්‍රහ්මයා තනිව තමයි ගත කරන්නේ ඒක නිසා තනිව ගත කරන ජීවිතය කියනවා බ්‍රහ්මචාරී ජීවිතය කියලා ඒක කරන්නේ හොඳ නරක විනිශ්චයක් නැහැ මුල් කෙලවරක් නැහැ ඒක අග කෙලවරක් නැහැ. මුළු විශ්වයම පුරා පැතිරී තියෙනවා කිය විතර. මෙන්න මේ පරමාර්ථයේ කැදී ගිය නැත්නම් අතුපතර විහිදී ගිය සාකා කොටසක් තමයි ජීවාත්මය. ජීවත් වෙන සෑම සතෙක් තුළම මේ ජීවාත්මය විසිරි පවතින. ඒ ජීවාත්මය තමගේ ආත්මය ආස්වාද කරගෙන සැප වැඩි කර ගැනීම සඳහා තමයි මඟ කියා ගන්නවා. ඒ ජීවත් වෙන සෑම සතෙක්ගේ සෑම වින්දනයක්ම මේ ආත්මයේ සතුයි. ඒක නිසා මේ ලැබිච්ච මනුස්සාත්ම භාවය නැත්තම් මොන තිරසම් භාවයක් හෝ වේවා ඒකේ සැප වැඩි කරමින් අන්න අර පරමාර්ථයට ලං වෙන්න පුළුවන් තත්ත්වයට ගියොත් අන්න එතන තමයි විමුක්තිය. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙතන ආත්මයක් නැtei කිව්වොත් ඒ කියපු මොහොතේම ඔහු අපායට තියෙනවා. මිත්‍යා විද්‍යට වැටෙනවා. සදාකාලික අපායට වැටෙනවා. යම් කිසි කෙනෙක් පිළියර ගත්තොත් සද්ධාවෙන් නිසා හෝ මොහොත භක්තිය නිසා හෝ විතර ආත්මයක් තියෙනවා පරමාර්ථයක් තියෙනවා ඒක තමයි ਸਰබලධාරී ඒක තීන්දුව තමයි අවසාන තීන්දුව ඒකට යාඥා කිරීමෙන් තමයි මේ දේ කරගන්න පුළුවන් කියලා ඒ ඇත්තට පුළුවන් කවදා හරි විමුක්තිය ලබන්න අන්න ওই විදිහට ආත්මවාදී ලෝකේ බොහෝම පැතිලිව පවතිලා බුදුරජාණන් වහන්සේට කලිමුත් මේක මෙහෙමයි. බුදුරජාණන් වහන්සේට පස්සේ වුණත් ඒත් එහෙමයි. සමහර බෞද්ධයෝ තුළ බව. මේ ධර්ම මේ තරමේ ගැඹුරින් වටහා ගන්න තරම් ප්‍රායෝගික අත්දැකීම නැති නිසා තවමත් ඝන බහලව පවතින. මේක කොච්චර ඝන බහලද කියලා, මේක කොච්චර මායාකාරීද කියලා ඒක කොච්චර සූක්ෂමද කියලා යෝගාවචරය තේරුම් ගන්න නම් මෙන්න මේ විපස්සනාවට හිත යොදන්න ඕනේ විපස්සනාවේ යම් කිසි මට්ටමකට භාවනාව ගෙනියන්න ඕන. ගෙනියනකොට තමයි වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ තරම්ම ඇතුළත ඈතට වේදිකේ ජාලයක්සේ පැවතුනා වූ මේ බ්‍රහ්ම ජාලය දීගනිකායේ පළවෙනි සූත්‍රයේම බිඳලා උන්වහන්සේ සඳහන් කරා එහෙම යම් කිසි කෙනෙකුට ඕනේ නම් પરමාර්ථයක් දකින්න නාම රූප දෙක ගන්න දෙන්නේ. ඒ නාම රූප දෙක සියල්ලටම මුදුයි. මුලයි. ඒ නාම රූප දෙකේ ආය මුල් කෙලවරක් දකින්න බෑ, අග කෙලවරක් දකින්න බෑ. ඒ වගේ නෑ හොඳ නරක. මෙන්න මේ නාම රූප දෙක දැකගත්තොත් ආන්නේ යාට දැක ගන්න පුළුවන් වෙයි, තීන්දුව කර ගන්න පුළුවන් වෙයි ආත්මයක් කියනවද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ ආත්මයක් නැහැ කියන්න ගිහිල්ලා කෙලවරකට ගියෙත් නැහැ. උන්වහන්සේ ආත්මයක් තියෙනවායි කියලා ඒකාන්තයෙන් කියලා කෙලවරකට ගියෙත් නැහැ. උන්වහන්සේ කිව්වේ මේ නාම රූප දෙක නැත්නම් ධාතු වශයෙන් දැකීම නිස්සත්තයි නිජීවයි ශුන්‍යයි. ඒකේ සත්ව රූපයක් නැහැ. නිජීවයි. ජීවාත්ම රූපයක් නැහැ. ආත්ම වශයෙන් ශුන්‍යයි. එනිසා ප්‍රතිවේක්ෂා කරන ප්‍රතිවේක්ෂා කරන වාරයක් වාස බුද්ධජාන වහන්සේ පෙන්වලා දෙනවා. මේ සිවුරු ප්‍රතිවේක්ෂා කරනකොට නිස්සත්ෝනි ජීවෝ පුඤ්ඤෝ ආහාර දාහනේ වළඳන වේලාවක් පාස නිස්සත්ෝනි ජීවෝ පුඤ්ඤෝ සීනාසන පරීක්ෂා පරිහරණය කරන වේලාවක් පාස මතක නිස්සත්ෝනි ජීවෝ පුඤ්ඤෝ බෙහෙත් වළඳන වේලාවක් පාස මතක කරනවා මේ බාහිරින් මතුවෙන මේ සෑම දෙයක්ම නිස්සත්ත්ව නිජීව ශුන්‍යභාවය. ඒ මොකද්ද නාම රූප. ඒ නාම රූප කියන්නේ මොකද්ද දුක. මේ දුකේ ස්වરૂපය මොකද අනිත්‍ය. මේ ධර්මයේ අර දේවවාදී ඇත්තෝ එයත් අස්පනා අපිට පෙන්වන්න හදනවා. දැක ගන්න හදනවා, ඔප්පු කරන්න හදනවා. මේ බ්‍රහ්ම ස්වરૂපේ, ඊශ්වර ස්වરૂපේ එනතර මාට ඉන්ද්‍ර කියලා කියන මේ ස්වරූපයට ලං වෙනවා. නමුත් ලං වෙච්ච කෙනෙක් මේ ආත්මේ වශයෙන් තාම බුදුරජාණන්ගේ પરම්පරා හතක් ඈතට අහනවා. හොඳේ දක්ෂ කෙනෙක් හම්බුත් වෙලා. ඔබ ඔය කියන ආත්ම ස්වරූපය අත්දකින්නවද? ඔය සර්බලධාරී දෙවියෝ දැක්කද කියලා නෑ. එහෙනම් ඔබට කොහොමද මේක ආවේ? මට ආවේ ඒකාන්තයෙන්ම මේක පිළි අරගත්ත. කාය ජීවිත নিরপেক্ষව එයිම බැසසිට ගත්තා වූ මම ගුරුවරු. නැත්නම් ඉතින් ඊට නම කියලා අහනවා අහවලා ඔය කියන්නේ ඒ ඇත්ත කියලා තියනවාද? ඒ ඇත්ත දැකයි කියලා. නෑ එහෙම කියලා නෑ. ඊට පස්සේ බුදුදානහාමි කියන දන්නව හරි නැතුව හරි වෙන්න පුළුවන් ඒ ඇත්ත ඉගෙන ගත්තේ අසවලාගේ. ඒ කියන්නේ එයාගේ අත්ත මෙන්න මේ විදිහේ කෙනෙක්. ඒ ඇත්ත කියලා තිබ්බයි කියලා උඹට උගන්වපු ගුරුවරයා කියලා තියෙනවා. එහෙනම් මුත්තගේ නම කියලා අහන පුත්‍රයන් වහන්සේ. මෙන්න પરම්පරාවේ හතරවෙනි ආතර ගියේ කෙනා. ඒ අත්තා හරි කියලා තිබුණා කියලා පොතක දැකලා තියෙනවා. අත්දැකලා තියෙනවා කියලා නෑ. ආත්මික પરම්පරාව දිගට අහනවා. ආත්මික પરම්පරාව පුරාම මේ ප්‍රලාපේ මිසක්කා අත්දැකීමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ වෙනුවත්තේ නාම රූප දෙක ගන්න ඉස්සරහට. මේ නාම රූප දෙක නම් මෙලෝ වශයෙන්ම අත්දකින්න පුළුවන්. අස්පනා අපිටම අත්දක ගන්න පුළුවන්. ඒ නිසා ඒක පච්චක්ක ප්‍රත්‍යක්ෂ ස්වරූපයක් තියෙනවා. මෙන්න මේ දේ තේරුම් ගන්නේ නැතුව මේක තේරුම් ගන්නට ගන්නේ නැතුව කොච්චර මූල ධර්ම දැනගත්තා. ඒ නැත්තම් වාදයෙන් ආත්මවාදයට ගත්තත් අනාත්මවාදයට ගත්තත් ඒ තුල පවතින දික්කතෝම මේ ප්‍රලාපේ පමණයි. සමංගේ කාය සාක්ෂියක් ගන්න හම් වෙන්නේ නැහැ. ඊට මේට වැඩිය හොඳයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මුස්ලිම ගන්න වාරයක් පාදා. උදරේ පිම්බීමක් හැකිලීමක් පාදා. අතපය දිගෑරීමක් පාසා. එසවීමක් යැවීමක් සැදීමක් පාසා. ඈත බලන වාරයක් මෑත බලන වාරයක් පාසා. ඉදිරියට යන පස්සට යන වාරයක් පාසා. දොරක් අරින වාරන වාහන වාරයක් පාසා. හඳුන් පැලඳුන් පගිය කරන වෙලාවක් පාසා. නාන දාහනේ ගන්න වෙලාවක් පාසා. කැසිකිලි කැසිකිලි කරන වෙලාවක් පාසා. අවසානයේ Tamange ඇසිපිල්ලම් ගහන වෙලාවක් පාසා. යම් කිසි කෙනෙක් මෙන්න මේ මූල ස්වરૂපය මේ නාම රූප ස්වરૂපේ දැක ගන්නවනම් ඒ සෑම ක්ෂණයක්ම ඔහුට මේ අනාත්මයේ තේරුම් අරගන්නට හේතු වෙනවා. එහෙම නැතිනම් මේ ජාලයක් වශයෙන් බැඳී තියෙන මේ ආත්ම දිට්ඨියට දැන හෝ නොදැන වැටෙනවා. ඒ නිසා ආත්මයක් ඇතය කියාගන්න භාගයක් විතර ඉන්නවා. ආත්මයක් නැතේ කියාගන්න තවත් භාගයක් විතර ලෝකේ. ආත්මයක් ඇතේ කියා ගන්න ඇත්තෝ සස්පතිචිත වැටෙනවා ආත්මයක් ඇත ආත්මයක් නැති ඇත්තෝ නාස්තික දික්කේ වෙන උච්ඡේද දික්කේ වෙනවා මේ සෑම කෙනෙක්ම මේ උච්ඡේද දික්කාරය හෝ අත් දික්කිනත සස්පත දික්කේ ඇත්තෝ කුංචි પરම්පරාවක් ඇති වෙන එකට කරා බොහෝම දුර දිග කියන પરම්පරාවක් ඇති කොට ඒ නිසා ඒ අත්ංගේ වැඩ පිළිවෙල ඔක්කොම දැන් ගොනු වෙලා පෙළ වෙලා හමාරයි නිසා ඒවත් එක ගැටෙන්න බෑ තමන්ගේ අත්දැකීම් නැතුව මූල ධර්ම වලින්. මොකද ඒ අත්දැකීම් ඒවා පොත්පත්වල සඳහන් කරන ආචාර්ය ප්‍රචාරය પરම්පරාවලින් සාමාන්‍ය මේ භාවනා කරන යෝගාවචරින්ටත් වඩා කාය ජීවිත නිරපේක්ෂ විවරකට ගන්නවා. ඒ නිසා යත්තත් එක ගැටෙන්න යාම සම්පූර්ණ નિરાක්ෂකාරී ක්‍රියාවක්. ඒක තමන්ම තමන් සමග ගැටීමක්. ඊට මීට බොහෝම හොඳයි. ඒකට හේතු වෙන මූල ධර්මය පදනම් වෙන බොරුව ප්‍රලාපයේ තේරුම් අරගන්ට ඇහ අදින වහන වේලාව, අතපය නමන දිගාන වේලාව, හුස්ම ගන්න වේලාව, පිම්බීම හැකිලීමක් වෙන වේලාව පාසා මෙන්න අරමුණ මෙන්න හිත කියන මේ නාම රූප දෙක තේරුම් ගන්නවා. මූලිකම අවශ්‍යතාවය සැලකෙනවා. ඒ මොකද අපදාකවත් මේ හිත නාම රූප මට්ටමේ නතර වෙන්නේ. ඒක දිහා බලාගෙන ඉන්නකොට මේ නාම රූප ධර්මයන්ගේ අඩුම ගානේ හේතුව උත්පත්තිය සහිතව දැක ගන්න පටන් ගන්නවා. දිගට ප්‍රයත්න කරන්න ඕන. දිගට භාවනා කරන්න ඕන. භාවිත බහුලීකත කරන්න. කරනකොට ප්‍රති වැටෙනවා. ප්‍රති වැටුණොත් හිත උනන්දු වුණොත් හොඳට තව සමීපව බැලුවොත් මුල විතරක් නෙමෙයි මැදත් වගේ අගත් එක ගන්න පුළුවන්. අන්න එහෙමනම් අනිත්‍ය දැක්කා. අනිත්‍ය දැකගෙන ඉදිරියට ගියොත් දුක දැක ගන්න. දුක දැකගෙන ගියොත් අන්න අර නාම රූප වශයෙන් පටන් අරගෙන කොහොමද මේ අනාත්මවාදී පැති වෙන්නේ කියලා වැටහෙනවා. ඒ වැටහීම කාටවත් දෙන්න බෑ. එimhe පුළුවන්කමක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ තුර තිබුණා වූ මහා කරුණාවෙන් මේ තරම් මහන්සි වෙන අඩු ගන්න මේ යෝගාවචර පිළිසකවා. බුදුරජාණන් වහන්සේ කෝරි තැම්පත් කළා කියේවි ආන අසවල් දේ වළඳන්න නැත්නම් අසවල් දේ දිහා බලන්න එතකොට අනාත්මය වැටෙනවා. නමුත් එහෙම දෙන්න පුළුවන් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ශක්තියක් නෙවෙයි මේ අනාත්මය කියන්නේ. නිසා තමන් වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කළ යුතුද? එහෙම නොකළම සෑම මොහොතකම එක්කෝ අපි අත්සත දිට්ඨි සත්සත දිට්ඨියට වැටෙනවා එහෙම නැත්නම් නාස්තික දිට්ඨියට වැටෙනවා නාස්තික දිට්ඨිය ගත කරන්නේ නැත්තු ඒකාන්තයෙන්ම සඳහන් කරනවා එහෙම හේතුවක් එහෙම ආත්මයක් එහෙම සාරයක් එහෙම බරසාරකමක් මේ ජීවිතය ඇත්තේ ඉන්නකම් හොඳින් කාලා බිල ඉන්න එකයි කියන්නේ ඒක නිසා ඒ සත්සත දිට්ඨි වාද කාර්තික මූලික සටන් පාඩේ තේමාව වශයෙන් ගන්නේ ඍණං කත්වා ඝෘතං පීව ණය වෙලා හරි කමන්නේ දීගිරි දිතේ බොන්නේ ඒ ආගන්ධහන් වල විශේෂම ආගන්ධහන් වල ප්‍රණීතම ආහාරය තමයි දිතේ ඒක ලබන්න තමයි දුප්පත් කියන්නේ ඒක ලබන්න විශාල රජ ආදී කෙනෙක් වෙන්න ඕනේ මොකද හම්බ වෙන හොඳම ගිතෙන් හම්බ වෙන්නේ ඒ වගේ රජුන්ට ඇමතිවරුන්ට බ්‍රාහ්මණයන්ට වැදගත් පවුල යනවා. අනික අතෝ ගොපලුකම් කෙරුවට ඒ අද්දන්ට ගිතෙල් රසයක් ලබන්න හම් වෙන්නේ ඒ නිසා සඳහන් කරනවා ණය වෙලා හරි කමන්නේ. ආයේ ණය ගෙවන්න පෙර ආත්මයක් ලැබෙන්නේ නැහැ. කුල්ලුවන් තරම් බොරු කියලා හරි කමන්නේ ණය වෙලා අන්න ගිතෙල් බීපා. අපි සාමාන්‍ය ලංකාවේ දිනන මොන කරදරයක් වුණත් කමන්නේ සන්තෝෂෙන් ඉන්න ආය ඉන්දිය සංවරයක් අනුන්ට දුකක් කරදරයක් වෙයි කියලා හැඟීමක් වුණ පුළුවන් තරම් සැප විඳින්න. ඉතින් මේකට හොඳ නිදර්ශන සාක්ෂි අනන්ත ලැබෙනවා මේ බටහිර ලෝකවලින් එනතන ලංකාවේ වුණත් බොහොම පොහොසත් පැත්තන්ගේ වැඩපිළිවෙල වලින් කිසිම ආත්මයක් කිසිම සංවරයක් මොනවාක්වත් නැතුව සම්පූර්ණ ඉන්ද්‍රයන් පිනවීමමයි එකම ආත්මය ආස්වාදයමයි එකම ආත්මය ඉතින් අපේ සමහර වැඩවලිමුත් ඕක ඔප්පු වෙනවා එහෙම නැතිනම් ආත්ම දිට්ඨියට වැටෙනවා පරමාර්ථයක් තියෙනවායේ ඒ પરමාර්ථයට විරුද්ධ වුණොත් සදාකාලික අපායට යනවායි પરමාර්ථය බාරගත්තොත් මේ කියන දේ අහලා ඒකට යාඥා කරන්න, යෝග කරන්න, හෝම කරන්න, බලපුලි දෙන්න එතකොට තමන්ගේ ජීවාත්මය සුද්ධ වෙලා ගිහිල්ලා මේ પરමාර්ථයට සම්බන්ධ වෙනවයි කියලා ඒ පැත්තට යනවා. ඒ ඇත්තට ගියාම මේකට කියනවා විසම හේතුක දිට්ඨිය කියලා. හේතුවක් ඒගොල්ලෝ දකිනවා නමුත් ඇත්ත හේතුව නෙවෙයි. මවාගත්ත විසම හේතුවක්. එහෙම නැත්නම් සමහරත්තු කියනවා කුබ්බේගත හේතු සියල්ලක්ම සිද්ධ වෙන්නේ මේ වගේ රට බලධාරී දෙවියන්ගේ කැමැත්තට නෙමෙයි පෙර කළ කර්ම නිසා. කර්මයමයි එකම හේතුව ඒ නිසා පුළුවන් තරම් දැන් බල්ලෙක් වගේ ඉඳලා එළුවෙක් වගේ ඉඳලා හරකෙක් වගේ ඉඳලා මේ කර්ම ගෙවලා දාන. ඒ නිසා කර්මක්ෂය කිරීමේ දෘඪ ප්‍රතිපත්ති රැකන සමගරක්කයි. බුදුරජාණන් වහන්සේ අර කියන උච්ඡේද දිට්ඨිය නාස්තික දිට්ඨිය බාරගන්නෙත් නැහැ. සාසත දිට්ඨිය වශයෙන් ආත්මේ බාර ගන්නෙත් නැහැ. උන්වහන්සේ මේ දෙක මැදින් තමයි මධ්‍යම ප්‍රතිපදාව ගෙනියන්නේ. උන්වහන්සේ සදාහන් කරනවා ඒ ඒ ධර්ම වලට ඒ ඒ හේතුඵල තියෙනවා. අහවල්දී වෙන්න බෑ අහවල් හේතුව නැතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ කර්මය විතරක් නෙවෙයි. කර්මය වෙන්නත් පුළුවන්. හිත වෙන්නත් පුළුවන්. ඉත්ව වෙන්නත් පුළුවන් ආහාර වෙන්නත්. මේ අතීත හේතු නිසා වර්තමානයේ මේ මේ ඵල හටගන්නවා. මේ ඵල දිහා කොච්චර විග්‍රහයෙන් බැලුවත් කවදාකවත් මේ ගැටේ ලියන්න බෑ. ඒ නිසා මේ හේතුඵල ධර්ම සහිත වූ ඉදප්පච්චේතාවය එහෙම නැත්නම් ප්‍රතිච්ඡ සමුප්පාදය. වර්තමාන වශයෙන්ම දැකගත්තොත් අන්න ඒ අතර පුළුවන් වෙනවා මුලින්ම අනිත්‍ය ස්වરૂපේ දැකගන්න ඊට පස්සේ දුක්ඛ ස්වરૂපේ දැකගන්න ඊට පස්සේ අනාත්ම ස්වરૂපේ දැකගන්න එතකොට කාරණා ප්‍රායෝගිකව වටහාගෙන තමන්ගේ මෙතු ආකල් සංසාරේ පැවතුනා වූ අවුල ලියා ගන්න පුළුවන්. ඒ නිසා මේ එක මෙනෙහි කිරීමක් එක මානසිකාරයක් එක අරමුණක් විපස්සනාට නැංවීමක් කියලා කියන්නේ මේසා විශාල නැත්තම් කියනවා මහා මේරු පර්වතය වගේ විශාල මහා ගලක් අවදා වූ කඩමි කියලා වරින් වර නොනවති කුළුගෙඩි පාර කාන මහා වීහික වැඩක්. මේව ගහගෙන ගහගෙන ගහගෙන ඉන්නකොට දවසක මේකේ පැලෙයි දෙනවා. ඒ පැලිර යෑම කවදාකවත් අහම්බෙන් සිදුවෙන එකක් නෙවෙයි. හරියටම ක්‍රමේ දැනගන්න ඕනේ. ක්‍රමේ දැනගෙන අතරක් නොතබා දිගට ගහගෙන ගහගෙන ඉන්නකොට න්‍යායානුකූලව මලක් පිටේනවා වගේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්මේ වැටහීම සිද්ධ මේ සා විශාල ගැඹුරකට එහෙම නැත්නම් මේව නොදැනගත්තොත් මහා අනතුරක ව්‍යසනයක අන්නේම ව්‍යසනයකින් වලකාලමින් මුලින්ම යෝගාවචරයට ආරසාව සැලසලා දෙන්නේ මේ සතිය. ඒ සතිය දිනු වීම මතමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්නම් අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය. අනිත්‍යානුපස්සන ඥාන දුක්ඛානුපස්සන ඥාන අනාත්මානුපස්සන ඥාන පහළ වෙනවා. එනිසා සතිය අපි කොච්චර විදි ආරක්ෂාවක් අපිට සැලසනවද කොච්චර විදිහේ කල්යාණ මිත්‍රත්වයක් අපිට ගෙනහැර පානවද කියලා ධර්මයේ ගැඹුරු වෙන්න වෙන්න වෙන්න ගැඹුරින් වැටෙනවා. ඒ නිසා යෝගාවචරයෙන් මේ ධර්මයේ මේ මූල කොටස් ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ දැනට මේ අපි කරගෙන යන වැඩේ කොච්චර ගැඹුරක් තියෙනවද කියලා තේරුම් ගන්න. මේකෙදි කොච්චර දුෂ්කරතා ඉදිරිපත් වුණා අපි මේ සත් ව්‍යාපාරයේ බාල වෙන්නේ නැහැ. අඩතුළු වෙන්නේ නැහැ. වටිනාකම ආදී නීච තත්ත්වයටපත් වෙන වැඩි වෙනවා. ඒ මොකද අපි අර වගේ ඉතාමත්ම පැහැදිලිවම තමන් වහන්සේ වශයෙන්ම අත්දකගත් මහා කල්යාණ මිත්‍යෙක් එකතු කරගෙන ඒ ඇස්සති කෙනෙක්ගේ પરම්පරාව වැඩි ඉන්න නිසා ඒ සඳහා ගන්නා සෑම දුකක්ම අපිට ලොකු හයියක් මරණාසන්න වේලාවේදී කනගාටු වෙන්න කාරණාවක් නෙවෙයි අපිට ලැබਿੱච්ච බුද්ධ ශාසනයේ අපිට ලැබਿੱච්ච මේ මනුස්ස භාවයේ චන සම්පත්තිය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ධර්ම ශ්‍රවණය, කරුණාව ආදී සෑම ධර්මයක් අපි ශක්ති ප්‍රමාණය කටයුතු කරා. ඒ කරගෙන යනකොට අඩුපාඩු සිදු වුණා ඒක මානසික ස්වરૂපය. නමුත් අපි අදහාගෙන එවසිල්ලෙන් කටයුතු කරන්න නම් භාවනා කරන්න ඒ භාවනා කරන ගමන් මේ වාගේ ගැඹුරු ධර්මයක් ගැඹුරු පැත්ත ඇහෙන්න සලස්සන්න ඕන. සලස්සනකොට තමන්ම කරගෙන යන වැඩේ පිළිබඳව ලොකු ආත්ම විශ්වාසයක්. ගැඹුරක් වැටෙනවා. එතකොට තව ඉස්සරහට කරගෙන යන්න තියෙන මොන බාධකියාවත් බින්දගෙන යෑගී නැත්නම් අපිට මේ වාගේ මහා ජාලයක පැටලෙන්න වෙනවා ව්‍යසනයක පැටලෙන්න වෙනවා එහෙම නොවි අඳුම ධර්මයෙන් පැහැදිලිව ගත කරන්නත් සතිය සමත පැත්තෙන් හෝ විපස්සනා ගත්තේ සතිමත් කරගන්න. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මූල ධර්ම කොටස් යෝගාවචන ඉදිරිපත් කිරීමෙන් මෙතුආකල් ලබාගෙන තියෙන අත්දැකීම් මත හොඳ පන්නරයක් ලබා දෙන්න. ඒ වගේම නැවත නැවත පාවිච්චි කිරීමෙන්ම මේ ධර්ම තව තවත් ඝන බහල කරගෙන ඉදිරියට කිසිම ලෝක ධර්මයන් ඉදිරියේ නොසැලී තමන්ගේ වැඩ පිළිවෙල බාධා නොකර ඉදිරියට යන්න. ඒ නිසා මිතු ආකල් ධර්මයේ දිතාම ගෞරවයෙන් අනුකම් දීමේ ඒ වාගේම භාවනා කිරීමේ ලබාගත් ආ වූ මූල ධර්ම ඒ වාගේම අධ්‍යක්ෂින් සියල්ල එකතු වීමෙන් සතිය වැඩි කරගත්තා වූ ඉන්දිය ධර්ම දිනු කර ගැනීමට මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාගතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්ථාච භුම්මත්ථා දීවානාගාමයින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්ථාච භුම්මත්ථා දීවානාගාමයින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු